තෙරුවන් සරණයි. ဒ ුතිය ද සූත්‍රය. සංයුත්තනිකායේ 4 වෙනි කාණ්ඩයේ බුදුදහම ත්‍රිපිටක මාලාවේ 16 වෙනි ග්‍රන්ථයේ 149 වෙනි පිටුව. ဒ ුතිය ද සූත්‍රය. ඡන්නවග්ගේ 149 වෙනි පිටුව. මහණෙනි දෙයක් නිසා විඥානය හටගනී. දැන් මේ සූත්‍රය තුළ මේ විඥානයේ හට ගැනීම සම්බන්ධව කොහොමද අපිට දැනීමක් ඇති වෙන්නේ ආත්මීය දැනීමක් ඇති වෙන්නේ විඥානය කියන්නේ අපි දන්නව දැන ගැනීම අපි මෙතන දෙයක් කියලා ගත්තොත් එතනමයි ආත්මය කියලා අපි කියවා නමුත් මේ සූත්‍රය තුල මෙන්න මේ කාරණාව පොඩ්ඩක් බලමු මේ සූත්‍රය තුල මේ කාරණා හොඳින් ඉස්මතු වෙනවා එතකොට මහණෙනි දෙයක් නිසා විඥානය හටගනී දෙකක් නිසා විඥානය හටගනී මහණෙනි කෙසේනම් දෙකක් නිසා විඥානය හටගනී දෙයක් අසත් රූපයත් නිසා චක්කු විඥානයේ උපදී ඇස අනිසේ පෙරලෙන සුළුය වෙනස් වෙන සුළුය රූපේ අනිත්‍ය පෙරලෙන සුළුය වෙනස් වෙන සුළුය මෙසේ මේ දෙක සැලෙන්නේ වැයවන්නේ අනිසේ පෙරලෙන සුළු වෙනස් වෙන සුළුය ඇස ඇස් විනයේ අනිසය පෙරලෙන සුලිය වෙනස් වන සුලිය ඇස් විනයේ ඉපදීම පිණිස යම් හේතුකුත් යම් ප්‍රත්‍යකුත් වේනම් ඒ හේතුවත් ඒ ප්‍රත්‍යත් නිසාය පෙරලෙන සුලිය වෙනස් වන සුලිය මහණෙනි අනිත්‍ය වූ ප්‍රත්‍ය නිසා හටගත් චක්කු විඥානේ කොයින් නම් නිට්ටය වන්නේද ඒ කියන්නේ චක්කු විඥානයත් වෙනස් වෙනස. එතකොට මෙතනදී අපේ සූත්‍රයෙන්ම බැලුවොත් ද්වයම් භික්ඛවේ පටිච්ච විඥානං සමෝහෝති එකතු වීම දෙකක් එකතු වීම නිසායි දැන ගැනීම සිද්ධ වන්නේ. කතංච භික්ඛවේ ද්වයම් පටිච්ච විඥානං සමෝහෝති චක්කුංච පටිච්ච රූපේච උපජ්ජ චක්කු විඥානං අසත් රූපයත් නිසා ඒ දැන ගැනීම ඇසේ දැන ගැනීම සිදුවේ චක්කුන් අනිච්චං විපරිණාමින් අඤ්‍යතාභාවේ දැන් මෙතන බුදුන් වහන්සේ සූත්‍රය තුල අපිට මේක පහසුවෙන් අපිට වටහා දෙන්න හැකියාව තියෙනවා චක්කුන් අනිච්චං විපරිණාමී අඤ්‍යතාභාවේ චක්කු කියලා කියන්නේ ඇස කියන්නේ පේන බව ඒක විපරිණාමී අඤ්‍යතාභාවේ කියන්නේ ඒක පෙරණ සුලි වෙනස් වෙන සුලි පවතින්නේ නැහැ මෙතන චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජ චක්කු විඥානං කියනකොට ඇසේ දැන ගැනීම. ඒතර මෙතන පොත්තමේසේ ඇඳන් කියන දැන ගැනීම එන්නේ මනෝ විඥානේ. මේ කතා කරන්නේ ඒ අවස්ථාව නෙමෙයි. මේ කතා කරන්නේ ඇසට රූපයක් රූපේ වර්ණ හැඩතලයක්. ඒතර වර්ණ හැඩතලයක් තමයි මේ දැන ගැනීම කියන්නේ. ඒතර එතකොට මෙතන ඇසේ ප්‍රසාද වීමයි කතා කරන්නේ. එතකොට අපි මේක තව ටිකක් හොඳින් බලමු ගලපලා රූපානිච්ච විපරිණාමිනෝ අඤ්‍යතාභාවිනෝ ඉතේතං ද්වයං චලේච වයේච අනිච්චං විපරිණාමි අඤ්‍යතාභාවි වැය වෙනවා ෂය වෙනවා භවතිනේ නැහැ. එතකොට මේ අපි මේ කිව්වා මේ අස කියන්නේ ප්‍රසාද වීම. ඒ කියන්නේ ආලෝකයට කණ්ණාඩියක් ඇල්ලුවාම දිලිසෙනවා සමානයි. එතකොට මේ එක මොහොතේ රූප මේ මේ අපිට මේ පේනවා කියන හැඩතලේ වුණත් එකම එහෙම තියෙන එකක් නෙමෙයි. ඒක ගැසි ගැසි තියෙනවා. ඒ කියන්නේ ඇති වෙනව නැති වෙනව පවතින්නේ. ඇති වෙනව නැති වෙනව වේගෙන් සිද්ධ වෙනවා. ඒකයි චලේච කියන්නේ, වයච කියන්නේ. ඒක පවතින්නේ නැති බව පෙන්වන අඤ්‍යතාභාවය කියන්නේ. ඉතේතං දයන් චලේච වයච අනිච්ඡං විපරිණාමි අඤ්‍යතාභාවය. එතකොට අනිච්ඡං කියන්නේ ඒක පවතින්නේ නැති බව. අර අපි කියවේ වේගෙන් ස්පාක් වෙනවා සෙන්සර් එක. ඒතර ආවරණ හැඩතලේ වේගයෙන් මේ ප්‍රසාද වෙන එක. ඒක වේගය නිසා තමයි අපිට ඒ වර්ණේ තියෙනවා වගේ දැනෙන්නේ. ඒක තමයි මේ අනිච්චං විපරිණාමි කියන්නේ. අඤ්‍යතා භාවේ චක්ක විඥානං අනිච්චං විපරිණාමි අඤ්‍යතා භාවේ යෝපි හේතු යෝපි පච්චය චක්ක විඥාන පස්සය අඤ්‍යතා භාවේ uppahadaaya සෝපි හේතු සෝපි පච්චය අඤ්‍යතා අනිච්චෝ විපරිණාමී අඤ්‍යතා භාවී අනිච්ඡං කෝ පන බික්කවේ පච්චයන් පටිච්ච සමුප්පන්නං චක්කු විඥානං කොතේ නිච්ඡං භවිස්සති. එතකොට චක්කු විඥානයත් ඒ වගේම පවතින්නේ නැති බව නිච්ඡං භවිස්සති කියුවේ. ඒ කියන්නේ අනිත්‍ය කියන එකම තමයි. එතකොට මේ විදිහටම අසත් රූපයත් වගේම කනස් ශබ්දයත් නාසයත් ගන්ධයත් දිවත් රසත් මේ විදිහට මේ ආයතන සියල්ලම එකම ආකාරයකට මේ සූත්‍රය තුළ පැහැදිලි කරනවා. ඒ වගේමයි මහණෙනි මේ තුන් දහම්මුගේ එක්වීමෙන් රැස්වීමෙන් සමාගමක් වේනම් මහණෙනි මේ මෙන්න මේ එකතු වීමක් ගැන කතා කරනවා මේ එකතු වීම නිසයි දෙයක් බවට දැනෙන්නේ කියන එක. එතකොට මෙන්න මේ මේ දෙයක් බවට හැදෙන්නේ ඇත්තටම මනෝවිඤ්ඤාණය. මනෝවිඤ්ඤාණය කියලා දෙයක් නැති බව අපි ඔබට කිව්වා. මනෝවිඤ්ඤාණය කියන්නේ ආයතන විඤ්ඤාණවලම එකතුවක් කියන එක. මනසංච පටිච්ච ධම්මේසු uppajjati මනෝවිඤ්ඤාණ. තිනා සංගති පස්සෝ කියනකොට මේක හොඳට තේරෙනවා. මනසංච පටිච්ච ධම්මේසු මොනවද මේ ධම්ම? එතකොට ඇසෙන් ආපු වර්ණ, කනෙන් ශබ්ද, එතකොට නාසයෙන් ගන්ධේ, එතකොට දිවෙන් රස, කයෙන් පහස, උණුසුම සීතල. එතකොට මෙන්න මේ දැනීම එකට එකතු වීමයි ධම්ම. මනසට අරමුණු වෙන්නේ. ඒ සියල්ල එකතු වෙන එකයි. තින්න එතනත් තින්න සංගති පස්සෝ කියනවා. ඒ සියල්ලමත් එකට එකතු වෙනවා. අන්න මනේ අන්න මනසේ මේ මනෝවිඤ්ඤාණය කියන්නේ ආයතනවල එකතු වීමයි. ශබ්ද වර්ණ එකතු වීමයි. ශබ්ද වර්ණ උණුසුම සීතල තද ගතිය මේ මේ එක දැනීම් ටික එකතු වෙන එක දිට්ඨ සුතමත ඒකමයි. එතකොට අපි පොත කියලා කියනකොට අපිට පේන්නේ පොතක්. හැබැයි එතන අපි ඒක මුල් අවස්ථාවට ගියාම තමයි මේ පොත හැදුනේ කොහොමද කියලා බැලුවම තමයි අපිට ඒ අධියර දකින්න ලැබෙනවා. පුබ්බෙනවා සනුස්සඥානෙ කිව්වේ පෙරසිට කඳ පිළිවෙත් දකින්නවා කිව්වේ අන්න ඒකයි. ඒ කියන්නේ ප්‍රභාස්වරයි. පුංචි දරුවා මේ ලෝකේ ඉපදෙනකොට. හැබැයි ඊට පස්සේ ඇසට එන ආලෝකත් කනට ශබ්දත් මේවා එකතු වීමත් ශබ්ද වර්ණ උණුසුම සීතල තද ගතිය රස ගන්ධය කියන මේ සියල්ල එකට එකතු වෙන එකයි එතකොට මනසේ දැන ගැනීම එතකොට බාහිර શબ્දයක් දානවා. මේ පොත, මේ අම්මා, මේ අක්කා, මේ අයියා. මේ විදිහට මේ ඉර, මේ හඳ, මේ අඹගහ, මේ නාගා. එතකොට මේ ශබ්ද, ශබ්ද ශබ්දයක් විතරයි. නමුත් ඒක දෙයක් වෙන්නේ අපි වර්ණයක් එකතු වුණාමයි. අන්න චක්කු විඥානයත් සෝත විඥානයත් ගාන විඥානයත් ජීව විඥානයත් කාය විඥානය මේවා එකතු වෙලා අන මනෝ විඥානයක් හැදෙනවා අන ශබ්දේ වර්ණ එකට තියෙනවා. දැන් අපිට එකට සංගති වෙලා. එතකොට තින්නම් සංගති පස්සෝ වෙලා. අන එකට එකතු වුණොත් තමයි අන දෙයක් අපි හදාගත්ත දෙයක් තමයි බාහිර තියෙනවා කිව්වේ. අපි හිතනවා අපි හදාගත්ත දෙයක්. අපි හදාගෙනයි බාහිර බලන්නේ කියලා අපි කියවන්නේ නිසයි. මේවා ගොඩාක් හොඳට ඒ සූත්‍රවල මනාකොට ඔබට පැහැදිලි කරලා තියෙනවා. එතකොට මේ සූත්‍රය තුළ අපිට මේ මනෝවිඤ්ඤාණයෙන් දෙයක් හැදෙන හැටි තමයි මනාකොට දකින්න ලැබෙනවා. ඊගාව කොටස ගත්තොත් මහණනි මේ තුන් දහම්ගේ යම් එක්වීමක් රැස්වීමක් සමාගමක් වේ නම් ඒ කියන්නේ එකට එකතු වීම එකට කටයුතු වීම මහණෙනි මේ මනෝ සම්පස්සයයි කියනු ලැබේ. ඔන්නතන තමයි ඔබට ඉස්මතු කරන්න ඕනුණු වැදගත්ම තැන. යෝකෝ භික්කවේ ඉමයන් තින්නම් ධම්මානං සංගති. සත්‍ති පහතෝ සමවායෝ අයං උච්චති භික්ඛවේ මනෝ සම්පස්සෝ මනෝ සම්පස්සෝපි අනිච්චෝ විපරිණාමි අඤ්‍යතබ්බයි. ඒතොර මනසින් අපි මේක පොත කියලා දෙයක් කරගත්තත් එයත් පවතින්නේ එයත් ඒ ස්වභාවයයි. ඇති වෙන නැති වෙන ප්‍රවාහයට සිද්ධ වෙන මේ දෙයක් කියලා එහෙම දෙයක් ඔයවත් නැහැ. අර වේගය තුල හරියට මැවෙනව පමණයි. මෙහෙම මේ භෞතිකව දේවල් නැහැ. ඇත්තටම මෙතන තියෙන්නේ අපේ අපි අසුරු කරන විඤ්ඤාණ මායාව. ඒ කියන්නේ අපි අසුරු කරන්නේ හරියට නිකන් මේ කරන්ට් එකක් වගේ. ඒකයි මෙතන ඒ කියන්නේ අපි අසුරු කරන්නේ භෞතික දෙයක් නෙමෙයි. අපි අසුරු කරන්නේ විඥානය කියන්නේ චිත්තයක්. ඒ චිත්තයක් කියන්නේ වර්ණ, ශබ්ද, ගන්ධ, රස, පහස, උණුසුම සියල්ලම අපි කියව ඒකයි මේවා වෙන් කරන්න බැරි. අපි කියව ඒක එකම ස්වභාවයක්. බාහිර තියෙන එකක් නෙමෙයි. අපි හදාගත් එකක් කියලා. ඉතින් ඒක මහා නුවණින් දැකිය යුතු වෙනවා. යෝපි හේතු යෝපි පච්චයෝ මනෝ සම්පස්ස උපද්දාය. ඉසෝපි හේතු සෝපි පච්චයෝ අනිච්චෝ විපරිණාමි. එතකොට අඤ්‍යතා භාවි ඒකත් පවතින්නේ නැහැ. වෙනස් වෙනවා අඤ්‍යතාකටපත් වෙනවා. එතකොට මන සංපස්ස උපජ්ජෝ කියන එක උපද්දේ දැන් අන්න මන මන සංපස්ස උපද්දේ කියන එක දැන් මනස මේක දෙයක් කියලා ගන්නකොට මේ සියල්ල සිද්ධ වෙලා ඉවරයි. කාය සංපස්සයත් මන සංපස්සයනොත් දෙයක් වට්ටම් වට්ටති කිව්වේ ඒකයි. මේ මොහොතේම අපිට ඇහැට එන්නේ කෙරණයක් අපි දකින්නේ පොතක් පේනවා නෙමෙයි හිතනවා අනසිතුවිලක් කියන්නේ නිසායි. දැන් ඒ කාරණාව තමයි අපි ඔබට ඉස්මතු කරන්න මේ උත්සාහ කරේ. එතකොට ඒ අපි ගත්තොත් යෝපිසෝ යෝපි හේතු යෝපිපච්චයෝ ඒ හේතු ප්‍රත්‍යයෙන් ඒ එතකොට මනෝ සම්පස්සය ඇති වෙන්නේ. ඒ කියන්නේ ආයතන හේතුව. එයින් ඇති වෙන ඵලය දෙයක් කියලා ගන්න එක. ශබ්ද වර්ණ එකතු වෙලා දෙයක් වගේ දැනෙන එක. එතකොට සෝපි හේතු සෝපි පච්චයෝ අනිච්චෝ විපරිණාමෝ අඤ්‍යතා භායයත් පවතින්නේ. එතකොට එහෙම දෙයක් කියලා දෙයක් අපිට එහෙම ශබ්ද වර්ණ එකතු වුණු දෙයක් එළියේ හම්බ වෙන්නේ නැහැ. ඒකයි මේ සංකාරයක් කියලා කියුවේ. අනිච්ඡං කෝ පන බික්කවේ පච්චා පටිච්ච uppannෝ මනෝසම්පස්සෝ කුණෝ කුතෝ නිච්චෝ භවිස්සති. මනෝසම්පස්සයත් පවතින්නේ නැහැ. එයත් ඇති වෙලා නැති වෙනවා. පුට්ටෝ බික්කවේ වෙදේති. ආයන විඳීමක් ඇති වෙනවා. පුට්ඨෝ වික්ඛවේ වේදේති. පුට්ඨෝ සංජාන දන්න දැන ගැනීමක් ඇති වෙනවා. පුට්ඨෝ චේතේති අන්න චේතනා පාල වෙනවා. ඉත්තේතේපි තියෙනවා වගේ දැනෙනවා. ධම්මාචල අන්න ඒ වය ධම්මා ආයකත් වය ධම්මා. ධම්මා චල චේව වයාච අනිච්චා විපරිණාමිනෝ අඤ්‍යතා භාවි එයත් අන්‍යාකාරයකට පත් වෙනව පවතින්නේ නැහැ. මොකද මේ සියල්ලම සංඛාරා කොහෙවත් තියෙන එකක් නෙමේ. තියෙන වගේ අපිට දැනෙන එකක් පමණයි. අන්න ඒකයි කිව්වේ. මෙතන පුට්ටෝ භික්ඛවේ වේදේති යම් විඳීමක් දැනීමක් ඇති වෙනවා වේදනාවක් ඇති වෙනවා අර අපි කිව්වේ සුඛ දුක්ඛං දුක දුක්ඛං දුකයි කියලා අපිට ඇලෙන ගැටෙන ඒ තියෙනවා වගේ දැන ඉත්තත්වය කියන එක පුට්ටෝ සංජෝ සංජානාති අන්න දැන ගැනීම පුට්ටෝ චේතේති ඉත්තත්ෝපි අන්න ඉත්තේ තේපි කිව්වේ ඉත්තත්වයක් තියෙනා වගේ දැනෙන ගතියක් ඇති වෙන හේතුවයි අන්නේ ඇත් පවතින්නේ නැහැ තියෙන දෙයක් ඔයවත් නැහැ නමුත් අපිට තියෙනා වගේ දැනෙනවා ඉත්තේ තේපි ධම්මාචලා අන්න දැන් අපි මේ හිතන පොත මේ සඳ සේරම අපි කතා කරන මේ ධම්ම කියලා කිව්වේ මෙන්න මේ මෙයත් අනිච්චා විපරිණාමිනා ඒ ස්වභාවයට යුක්තයි මොකද මේ කිසිවක්ම එහෙම පවතින දෙයක් අපිට හමුනේ නෑ මේ තුල විඥාන මායාවක් අපි ඇසුරු කරන්නේ බාහිර තියෙන දෙයක් නෙමෙයි විඥාන මායාව කියන්නේ සංඛාරයක් ඒ කොහෙවත් අපිට හමු වෙන්නේ නෑ අපි ඇසුරු කරන්නේ උපාදාය රූපයක් වේ සංඛාරයක් වේ විඥාන මායාවක් වේ චිත්තයක්මයි චිත්තේන නියති ලෝකේ කියවන්නේ නිසාමයි. අනිච්චා විපරිණාමිනෝ අඤ්‍යතා භාවිනෝ අන්නේ අනි අඤ්‍යතා භාවයකටපත් වෙනවා විපරිණාම වෙනවා. එතකොට සංකත ධම්ම කියන්නේ ඡය ධම්ම වය ධම්ම විපරිණාම ධම්ම. එතකොට ඒවා සකස් කරගත්ත ශබ්ද වර්ණ වෙන කිසිවක් එහෙම අපි දෙයක් තියෙන වටිනාකමක් අපිට ආත්මීය දැනීමක් ඇති වෙලා අද අපි රැවටුණාට එහෙම දෙයක් මෙතන නැහැ. තියෙන ශබ්ද වර්ණ ටිකක් විතරයි. ඉතින් මේ දන්න එක කවුරු හරි කෙනෙක් මේක අවබෝධයටපත් වුණොත් ඔහු මේ සත්‍ය දැනගත්තොත් ඒ කාන්තේම දෙයක් නැති බව අපි මේ දෙයක් කියලා වටිනාකමක් ආරෝපණයක් ආන්නේ ආරෝපණයට රැවටෙන්නේ ඒ ආරෝපණයේ සත්‍ය දකිනවා. අන්න එහෙම වුණොත් අන්න විඥානේ පරජානාති සත්‍ය දැක්කා. අන්නේයි මහා ප්‍රඥා ප්‍රඥා භාවිතබ්බ විඥාන පරිඥය. ඒතර විඥාන මායාවට නොරැවටීමයි ප්‍රඥා. එතකොට එයමයි එතකොට සත්‍ය දකිනවා යථාභූත ඥානය කියලා කියන්නේ. ඒවංකෝ භික්ඛවේ ද්වයන් පටිච්ච විඥානං සමෝහෝති. අන්න ඒ විදිහට දකින්න මානෙනි මේ විඥානය හට ගන්න ආකාරය. මහන්නේ වෙසේ විඥානය හට ගැනීම දැකිය යුතුයි මහන්නේ කියලා බුදුන් වහන්සේ එතකොට මේ සූත්‍රය තුල පෙන්ලා දෙනවා. එතකොට මේ අපි මේ කතා කරේ ජන වක්කේන සූත්‍ර එතකොට අපි කතා කරේ ද්විතීය ද්වේ සූත්‍රය. එතකොට ද්වේ සූත්‍රය ඊට වෙනම තියෙනවා. එතකොට ඒක දිගුවක් විදිහට ද්විතීය ද්වේ සූත්‍රය අපිට අමුගන්න. හොඳයි. එහෙමනම් මේ මේ විඥානයේ ගොඩක් අය මේ මනෝ විඥානය කියන්නේ ආයතන විඥානයේ එකතුවක් කියන එකත් එය හදා සකස් කරන ආකාරයත් මේ සූත්‍රය තුළ ඔබට පෙන්ලා දෙන්නයි අපි උත්සාහ කරේ. ඉතින් ධර්මය නම් ධර්මයයි ධර්මය කියන්නේ දෙයක් නැති බවයි. ඒ දෙයක් නැති බව දකින්න සුකර නැ පහසු නැ. මොකද රැවටිලා ඉන්නේ දීර්ඝ කාලයක් අපි බාහිර ඇත්ත කරගෙන ඉන්නේ සතා සිව්පාවත් ඉන්නේ එතන. ඉතින් මේ සත්‍ය දකින්න කෙනෙක් පමණයි මේ සත්‍ය දකින්න කෙනෙක් පමණයි මේ තණ්හා බන්ධණයෙන් මිදෙන්නේ. මේ තණ්හා බන්ධනය හැදිලා තියෙන්නේ තෘෂ්ණාව හැදිලා තියෙන්නේ අර යාරූපේ නන්දි තදුපාදානම් බහෝ කියපු විදිහට මේ භවයක් හැදිලා තියෙන්නේ. එතනමයි යාරූපේ නන්දිය තියෙන්නේ. ඒ රූපේ තියෙනවා කියලා ගත්ත තැනයි නන්දිය තියෙන්නේ. අභිනන්දති අබ්බජ්ජෝසය තිටති තියල්ල මේ මොහොතේම සිද්ධ වෙන දෙයක්. වෙන පෙරපසු නොවේ සිද්ධ වෙනවා. දෙයක් කියලා ගන්නකොට ඒ දෙයක් කියන තැනම ඒ වටිනාකම තියෙනවා. ඒ අභිනන්දනය කරනවා. ඒ අභිවදනය කරනවා. ඒ අභිනන්දිත අබ්බජ්ජෝසය ඒ බැස ගන්නවා. මේ දෙයක් කියලා බැස ගන්න එකයි ඔය අජ්ජෝසයතිට්ඨති කියන්නේ. එහෙම නැතුව මේ රූපය ඇත්ත කරගෙන කරන දෙයක් නෙමේ. රූපයක් නොහට ගන්න තැනටයි ඒ ස්කන්ධ දුක්ඛා කියන තැනින් මේ ධහම දැකිය යුතු වෙනවා. බොහෝ අයට මේ ධහම දකින්න ඒ තියුණු ඥානය පහළ වෙලා නැති බව පේනවා. මේ ස්කන්ධයේ තුලමයි මේ ස්කන්ධයේ සත්‍ය දකිනවා. ස්කන්ධයේ උදේවයි දකිනවා කියන්නේ ඒ නිවන මඟ බොහෝ අය තාම දැකලා නැහැ. ස්කන්ධය ඇත්ත කරගෙන දෙයක් ටික අරගෙන ඒ දේ සැප දුක් විඳින තැනකින් එහෙම සැපක් දුකක් නැහැ කියන තැනකින් ධර්මයේ දකින්න උත්සාහ කරන්න එපා. දෙයක් හමු වෙන්නේ නැති ධමයක් දකින්න. ස්කන්ධ දුක්ඛ කියන තැනට එන්න. දෙයක් කියලා දෙයක් නැති බව දකින්න. අන්න එතනට එන්න අභිනන්දති අභිවදති අජ්ජෝසායතිට්ඨති. අනේ බැසගත්ොත් ඉත්තත්වයක් තියෙනවා. එහෙම වුණොත් යාරුපේ නන්දියක් තියෙනවා, තෘෂ්ණාවක් තියෙනවා, තණ්හාවක් තියෙනවා. එහෙම වුණොත් අන්න භවයක් තියෙනවා, උපාදානයක් තියෙනවා, අල්ල ගැනීමක් තියෙනවා. යාරුපේ නන්දි තදුපාදානම් භව භවපච්ච ජා ජරා මරණ ශෝක පරිදේ සියල්ලම තියෙන්නේ දෙයක් කියලා ගත්තොත් පමණයි. දෙයක් තියෙනකන් ඔබ දුකෙන් මිදෙන්නෙත් නැහැ. එහෙනම් ඔබේ ආත්මයක් තියෙනවා, දෙයක් තියෙනවා නම් ඔබත් ඉන්නවා, මමත් ඉන්නවා, සියල්ලම තියෙනවා කියලා ඔබ රැවටෙන තැනයි ඔබේ මායාවයි. ඔබ දුකට වැටෙන හේතුවයි. ඔබේ දුකෙන් මිදෙන්න නම් ඔබ දෙයක් නැති දහමක් දැකිය යුතු වෙනවා. මේ දෙයක් කියන්නේ කොහොමද? පොත මේසේ ඇඳ දුව පුතා ඉර හඳ ගහකොළ සියල්ලම දෙයක් වගේ දැනෙන. එහෙම දෙයක් නැති බව. ශබ්ද වර්ණ ටිකක් බව. අන්න ඔබේ අර වටිනාකම දෙයක් තියනවා ගත ඉත්තත්වේ නැති වෙලා ඔබ තථා අර ඉත්තත්වේ මිදුණු තැන අන තථාගත ඒ තැනට එනවා තථා කියන තැනට එනවා අන්න එතනයි මේ අනාත්ම ධර්මයන් දෙයක් කියලා ගත්ත තැනයි ආත්ම සංඥාවක් තියෙන්නේ ආත්ම සංඥාවේ මිදුණු තැනයි අනාත්ම ධර්මයන් අන අනිමිත්තයි ශුන්‍යතයි නිමිති එතකොට අපිට දෙයක් හම්බ වෙන්නේ නැහැ නිමිත්තක් හම්බ වෙන්නේ නැහැ ශුන්‍යතයි අප්‍රණීතයි ආත්මයක් නැහැ ඒ තමයි මම ඒසවමස් යමේසවත්ත මම මගේ මගේ ආත්මය කියලා ගන්න දෙයක් නැහැ. දෙයක් තිබ්බොත් තමයි ඒ තම මමත් ඉන්නේ. පොත තිබ්බොත් තමයි පොත දකින කෙනෙක් ඉන්නේ. නම් පොත නැත්තම් මමත් නැහැ කිව්වේ ඒකයි. ඒ තන් ඒ ඒ තම් මම ඒසෝ හමස්මය මේසෝ අත්තා කියන්නේ මම මගේ මගේ ආත්මය කියන එකත් මේ සත්‍ය අවබෝධ වෙන විට ගිලිහි යනවා. එතකොට නේතම් මම නේසෝ හමස්මින මේසෝ අත්තා. අන්න මේ වචන ටිකක් නෙමෙයි. දෙයක් නැති තැන මමත් නැහැ කියන එකයි. එන ආත්මය කියන්නේ බාහිර නෙමේ. ආත්මය කියන්නේ තියෙනවා කියලා ගත්ත තැනයි ආත්මයක් තියෙන්නේ. ඉත්තත්වයයි. සත්ව, ඉත්ත, ආත්ම. මේ සියල්ලම එකමයි. දෙයක් නැති තැන ආත්මිකුත් නැහැ. මේ දහම ඊටාම ගැඹුරින් දැකිය යුතුයි, නුවණින් දැකිය යුතුයි. පිරිසිදු ශ්‍රී සද්ධර්මයේ ඔබට හෙළි වෙනවා. ඔබ ඒකාන්තයෙන් මේ සත්‍ය ධර්මයේ දකිනම් නිවනින්ම සැනසීම ලබනවාමයි. එහෙනම් හැමෝටම ඒ භාග්‍ය උදා වේවා. තෙරුවන් සරණයි.